බුද්ධං සරණං ගච්ඡාමි මුතියම් පි ධම්මං සරණං ගච්ඡාමි මුතියම් පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ยังติธรรมังสารนังกัจจามิสัพยังติสังฆังสารนังกัจจามิปานาติปาตาเวรมณีสิกขาปดังสมา සමාධියාමි සම්පප්පලාපා වේරමා භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ජන්දනානි අත්‍රමන්තෝ

මහරහතන් වහන්සේලා කෙරෙහි බලවත් ශ්‍රද්ධාවෙන් දවසක උපස්ථානයේ කිරීමක් වශයෙන් ඊයේ සවස ඊළම්පස භාග්‍යන පිළිය මහා ඊළම්පස පූජාවක් ඊළඟ මහදන් මහා බුද්ධ පූජා පැවැත්වීමේ බුද්ධපතේදී මහරහතන් වහන්සේලාට දවසක මුල්මනින් උපස්ථාන කිරීමෙන් මහත් ආනිසංස මහත් කුසල් රාශියක් අත්පත් කර ගැනීමේ අදහසින් ඒ පින්වත් ප්‍රනාන්දු නෝනා මහත්මයා ඇතුළු මේ දායක පිරිස මේ පින්කම සිදුරන්නේ මේ මොහොතේ පිළියෙල කර තිබෙන ප්‍රණීත ආහාර පැහැවත් පාත්‍ර හැත්තෑව ගන්ධන සියයක් ඇවිලි දෙවිලි සහිතව අසංඛ්‍ය ගණන් බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා විදසා පූජා කිරීම පිණිස බලාපොරොත්තු වෙන මොහොතයි බුද්ධ රත්නය පහළ වුණා ධර්ම රත්නය පහළ වුණා සංඝ රත්නය පහළ වුණා වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා මේ ලැබුණු මොහොතේ ඇති වටිනාකම මේ මෙතෙක්යි කියා සමන කරන්න බෑ බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා අපට පින් ලැබුණා යම් කිසි දෙයක් අත්යන්න ලබා ගන්න යම් කිසි මනසේ වර්ගයක් ලබා ගන්න, භෝග જાතියක් ලබා ගන්න, බවා ගන්න ඉඩම කුරුලක් කෙනෙකුට ඕන. ඒවා නැත්නම් අරවවලා ලබන්න බෑ. ඒ වාගේ දිව්‍ය මනුෂ්‍ය ධර්ම නිවන් සැප ලබන අන්දමට කුසල චේතනා වැපිරීමයි කියනු ලබන කුසල දිව්‍ය වැපිරීමයි කියනු ලබන කුසල චේතනා උපදවා ගැනීම සඳහා මේ අවශ්‍ය තීන්දුවක් ලැබෙන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා මෙලෝ ඇත පරලෝ ඇත පින් ඇත පව් ඇත යනාදී සම්‍යක් දෘෂ්ටිය පෙරදැරි කරගෙන තුරුවන් සරණ ගිය උපාසකයාගේ පටන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා අපට පින් කුඹුරු ලැබුණා සරු කුඹුරු ලැබුණා දෙවෙනි කාරණේ අත් රැක ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දහසක් ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචනාලෝකේ ලැබුණා මෙලෝ පරලෝ පිළිගන්නවා පිළිගන්න ඥානවන්ත ගම්ඥා දෘෂ්ටික මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. මේ කාරණා තුන හමුවෙන් ඕනෑ ජීවිතයක ඵලය ලබන්න. ජීවිතයක් උපන් සත්‍යයේ නානා ප්‍රකාර ප්‍රතිඵල නැතුවන්නේ මේ. නමුත් ඒ සියල්ලම මරණ මොහොතේ අතහැර දාලා යන ඵල විපාකයි. නිවන් දකින දුරු සත්‍යය හොඳ තැනක උපදවන්නේ දෙව්සප මිනිස්සප මනසප නිවන් සප ලබා දෙන්නේ කුසල් විපරිණෝම නිකන් උපදින්නේ නැහැ කොහොම හරි උපදින්නේ නැහැ හේතුක කාම ඵලයයි ලැබෙන්නේ නිකන් කොහොම හරි මේ උපදිනවා නෙමෙයි යම් මුද්‍රා පලං දීජේ මුද්‍රා පලං කියලෙන නිකොම්බ දීජේ මුද්‍රා පලං කියලෙන්නේ නැහැ මේ දෙවියෙක් වෙලා උපදින්න අවශ්‍ය මේ දෙවියෙක් වෙලා උපදින්න අවශ්‍ය මගේ වෙලා උපදින්න අවශ්‍ය බුදු බව ලබන්න පදේ බුදු බව ලබන්න රහත් බව ලබන්න ලෞකික ලෝකෝත්තර දෙයාකාර සැප උපදවන්නේ කුසල කර්ම බීජ වලින් ඒ නිසා ලෞතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා වදාන්න දහම් පිළිෙන් සතර අපා දුකෙන් මිදෙන සතර දුකෙන් මිදෙන කුසල උපදවා ගැනීම බව අවබෝධ කරගෙන අපට කුසල උපදවා ගන්න දැන් මොහොත ලැබුණා ජීවිතයක ප්‍රධාන ඵලය කුසල උපදවා ගැනීමයි කාරණේ මොකද? උප්පත්ති අනුව තමයි අනිත් දේවල් දිනු කරන්න පුළුවන්. නිරේ උපන්නම්, පිරිසං දත සතෙක් වෙලා උපන්නම්, പ്രേත සත්‍යයක් වෙලා උපන්නම්, සංපලගති ආදී සතුන් වෙලා උපන්නම් දිනුවක් ලබන්නද? ඒ නිසා දිනුව ලබන්න සුදුසු ජීවිතයක් ලැබීමට කුසල කර්ම පීඩා අවශ්‍යයි. ඒ නිසා ප්‍රධාන වශයෙන් ජීවිතයක ඵලය නම් සතර අපාදුකේ නිදෙනවා. දෙවියන්ගෙන් සැප ලබන නිවන් දකින දුකින් කියතොත් සසර දුකෙන් ගැලවෙන සසර ආපා දුකෙන් මිදෙන කුසල් හිත් උපදවා ගැනීමයි ජීවිතයක ඵලය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකුරා බුදු බවට පැමිණ වදාරලා වදාළ ධාතා දේශනාව කුමේ මාතෘකා කළේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ නම ලෝකේ කල්ප සිය ගණන් දහස් ගණන් අසංඛ්‍ය ගණන් බුදු කෙනෙක් නැති කාල ලැබෙනවා. බුදු කෙනෙක් ඇති කාලයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. කාරණේ මොකද ಗುಣ පිළිලා පහසුව නිසායි. ලෝකා බුදු බව ලබන මහ බෝසතාණන් වහන්සේ සමස්තිං සත්පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ. පංචමහා පරිත්‍යාග ත්‍රිවිධ ධර්යාව බුද්ධ භූමි සතර අධිඨාන සතර උදාර අදහස් 6 යනාදී ගුණ පුරන්න ඕනේ. ඉතින් මේවා දවසක් දෙකක් අවිරුද්ධන් දෙකක් පිළිවාට බුදු බව ලබන්න බෑ කල්පයක් දෙකක් පිළිවාට බුදු බව ලබන්න බෑ ඉතින් සා අනුගණනේ සාරාසංගේ කල්පලක්ෂයක් පුරන්නේ කොහොමද ඒ අසංගේ කල්ප කියන එක මේ සාමාන්‍ය කල්ප නෙවෙයි අන්තක් කල්ප 64ක් අසංගේ කල්පයයි අසංගේ කල්ප 4ක් මහා කල්පය ඒ මහා කල්ප වලින් තමයි පාරමිතා පුරන්න ඕනේ සාමාන්‍ය කල්ප වලින් පාරමිතා පුරලා බුදු වෙන්න බෑ ඉතින් ඒ නිසා ලෞකික බුදුබව පතන මහ බෝසතාණන් වහන්සේ ගුණ සංසාරේ පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒවා සියල්ල විස්තර කරන් වෙලා නම් උදාර අදහස් අය පමණ මේ මොහොතේ කොටින් කියා දෙනවා. උදාර අදහස් අය කියන්නේ නික්කම් මධ්‍යාසේ අවිවේක අධ්‍යාසේ අලෝක අධ්‍යාසේ අදෝක අධ්‍යාසේ අමෝහ අධ්‍යාසේ නිස්සරණ අධ්‍යාසේ කියන මේ අදහස් අය උන්වහන්සේලා සංසාරේ සංකාරයේ ජීවු කළා නික්කම්මජ්ජාසේ කියන්නේ කිසි සැප අතහැර දැමීමේ අදහස. උන්වහන්සේලා දිනු කළා යම් කිසි සිදුරක් නැති වේලිච්ච ලබුකඩියක් අරින් ඔබාගෙන වතුරේ ඉන්න වෙලාවට අතින් එබිල්ල නිසා අර ගෙලි ලබුකඩිය ජලයෙන් මතුනොවි පවතින යන්තම් අත බුදුන් කර හැටිය අර වේලිච්ච ලබුකඩිය වතුරෙන් මතුවෙනවා ඒ වාගේ දෝසතාණන් වහන්සේලා ගිහි ගෙදර වාසය කරන්නේ මේ කිහිසක අතහැර ගැනීමේ සත්‍ය సంతානෙ ඇතුළයි. විරම් කිසි වෙලාවක කරුණක් ඇතිවෙච්ච ඇති කිහිසක අතහැර දාන්න පුළුවන්. උපති ගණන් සක අතහැර දාන්න පුළුවන්. ඒ විදිහට උන්වහන්සේ අදහස දිනු කරගෙන තියෙන උදාහරණයක් වශයෙන් අපමහා භෝතකානන් වහන්සේ සංකපාලන නාරජව නාගරෝපේ උපන්න. උන්වහන්සේට කල්පනා වුණා මේ නාග ලෝකේ පින් කරන්න පින් කරන්න නම් මිනිස් ලෝකයි පින් කරන්න පුළුවන් ඒ නිසා මිනිස් ලෝක නම් උපදින්න පතාගෙන සිත සමාදන් වෙන්න ඕනේ සියා නාග ලෝකේ සිත සමාදන් වුණා නමුත් නාග භවනේ සපවැදී සිල් රකින්න බෑ සීල ભેදේ වෙනවා ඒ නිසා මිනිස් ලෝකට පතරොස්සක දවසටයි මාසේ පොයේ දවසටයි ඉන්නේ මහ බෝසතාණන් වහන්සේ අර සියලු සැප අතහැර දාලා තමන් වහන්සේ මිනිස් ලෝකට ඇවිල්ලා සිල් සමාදන් වෙනවා දවසක් විවාහ ළඟ තමන් වහන්සේ සිත් සමාදන් වෙන මොහොතේ මගේ හැමෙන් ප්‍රයෝජනත්තු හම්ගනිස්වා මතින් ප්‍රයෝජනත්තු මගනිස්වා ලේන් ප්‍රයෝජනත්තු ලේගනිස්වාට කටුවලින් ප්‍රයෝජනත්තු අටකටු ගනිස්වා කියන අධිෂ්ඨාන හතර කරලා සිත් සමාදන් වුණා මොකද අධිෂ්ඨාන හතර කරන්න හේතුව යම් කිසි කරදරයක් වුණාම මම මේ ශරීරයෙන් දන් දුන්නා දන් දුන් ශරීරයට වෙන දෙයක් වුණාමයි කියලා ඉවසා ගැනීම සඳහා තමන් ඒ දාණයට යොදන්නේ. මේකේ සිටින අතර ගත්නම් 16 දෙනෙක් කැලේ ඇවිදලා ඉදාට සතෙක් මරා ගන්න බැරි වෙලා එන වෙලාවේ මේ මහා නාගයා දැකලා 16 දෙනාම සාකච්ඡා කළා දැන් එරියක් හා සමාන මහයක් ඇති මේ නාගයෙක් ඉන්නවා. නාගයා කලබල වෙන්න පුළුවන් ඒ නිසා අපි නාගයා දුර්වල කරන්න උන්වලින් ඇනලා දුර්වල කරමු කියලා අර තුන් පිළියෙල කරගෙන ආවා දැන් බෝසතාණන් වහන්සේට අදි පඬ ඇහිලා ඇස් ඇරලා බැලුවා බලනකොට බොහොම හැදි දැඩි රාසායනික කෙනා අද මට විශාල වාසියක් මට භාවනිතා පින් කරගන්න මට ධම්මීතක් මන් ළඟට එන අනේ බොහොම හොඳයි හිතේ ඔබ තරහ ගන්න එපා හිත වෙනසක් කරන්න එපා ඔබ මේ ශරීරේ දාණයට දුන්නා නේද දැන් ඒගොල්ලන්ට කැමැත්තක් කරගාවයි දැන් ඒගොල්ලන්ටයි මේ ශරීරේ අයිති ඒ නිසා ඔබ උදඟු වෙන්න එපා අහංකාර වෙන්න එපා හිත කුලප්පු කරන්න එපා හිතමත් කරගන්න එපා කියලා තමන් වහන්සේ අවවාද කරමින් හිත හදාගත්තා. දැන් අර එක රජෙක් කරිලා නංගිතින් මේදී අධිනාත්‍යක්‍රම අනික් අය අර පිළිවෙලින් අංග පටන් ගත්තා. බෝසතාණන් වහන්සේ පුත සංඝපාලේ ඉවසාපන් තරහ ගන්න එපා විදඳු වෙන්න එපා අහංකාර වෙන්න එපා ඒවා පාප ධර්ම ඒ වයින් බුදු වෙන්නට ඒවා බුදු වෙන ධර්ම නෙවෙයි ඒ නිසා ලෝකුරා බුදු බව පතාගෙන පාරමිතා පුරන ලුඹ මේ මොහොතේ ගුණ පුරා ගනි පාරමිතා පුරා ගනි කරදයක් කරපුවාවයි ඔබට මේ කරන්නේ උපකාරයක් නඩකක් කරනවා නෙමෙයි මේ ශරීරේ නැති වෙලා යන දෙයක් ඒ නිසා මට බුදු බව දරස් දෙන රාසියක් දැන් ලබා ගන්න මේ දෞතික මට උපකාර කරනවා කියලා උරතල් පහර කරන දරුවාගේ උරතල් පහර කරන අම්මා කෙනෙක් වාගේ අර වද වේදනා Taman වහන් විඳා ගත්තා දැන් ගත්ත දන්නේ බෝසතාණන් වහන්සේ මොන දේවල් හිතනවාද කියලා. නැවත තවත් දුර්වල කරන්න ආයි දුරින් තන් තන් වල කොටනවා. නමුත් උන්වහන්සේ ඒවා සියල් ඉවසා ගත්තා කාරණේ මොකද? අනවරාග සංසාරයේ උන්වහන්සේ අනාත්ම භාවනාව කරලා උන්වහන්සේට පුරුදුයි සත්‍යයේ සිද්ධ වෙන්නේ නැහැ. අත දකිල්ලට තදාරං කවරනම් පළක්ද? පවවලට ගොතුවලට තරහාවට තවර බලන්න මත්වල දෙයක් නැහැ මත් විතරයි දේවායේ සත්‍යේ කුද්දලයක් නැහැ ඒ ආදී වශයෙන් අනාත්ම ලක්ෂණය පුරුදු කරලා පුරුදු තරහගන්න කෙනෙක් නැහැ විත කියන එක ලක්ෂයේ නෙවෙයි මේවා කරන්නේ චිත්ත කාර්තික රූප ධර්ම වලින් සංකේත ක්‍රියාවක් කරන්න කෙනෙකුට හිතක් පහළ වෙනා ඒ සමග ක්‍රියා සිදු කරන්න අවශ්‍ය රූප කරුණු තුපදිනවා කවුද ඉපදවන්නේ චේතනාවේ චේතනාව සත්‍යයේ නෙවෙයි භූත සත්‍යයේ නෙවෙයි රූප සත්‍යයේ නෙවෙයි කියා විදර්ශනා භාවනා දියුණු කරපු මහෞත්තමය ආනන්ද වහන්සේලා ඒ නිසා උන්වහන්සේලාට අර විදිය පිළිගන්න පුළුවන් පුළුවන් මුද හිතපදවන්න පුළුවන් දැන් මේ රැද්දන් 16 දෙනා සතු වේගරගෙන ලක් සිතු ඇතුලෙන් දාලා සති අටක දැනගෙන පරිත්‍යාගෙන යනවා යනකොට උන්වහන්සේගේ කෙන ගබ යොදව ගෑරෙන බොහොම වේදනයි. නමුත් උන්වහන්සේ අවවාද කරගන්න පුත මේක සිල්ලයක් මේකට තරහ ගන්න එපා. මේ ගාමියෝ දැන් උඹට යහපතක් මේ කරන්නේ. දැන් මේ තරහ එන අරමුණ ලැබුණා දැන් ඉවසාපන්. මේ වෙලාවේ ගත්තු දැක්කා මේ දින ගබ පොළොවේ ගෑරෙනවා. මරුණාවට නිමි අර මත් ගන්න ආසාව නිසා ඉඳින් ඇඟලා නාසයේ විදලා ඊළඟ මේ ධනසින් බැඳගෙන යනකොට ආලාර වෙලෙන්දා කරත්ත පන්තියක් ලැබෙන වෙලදාමේ ගිහිල්ලා එන වෙලාව. ඉතින් මේ මහා නාගයා දැකපු ගමන් විශාල කනගාටුවක් විශාල කරුණාවක් ඉපදීලා රැද්දාන්නේ කීවා මොකද උඹලා මේ ණය ගෙනියන්නේ අපි මේ ණය ගෙනියන්නේ මත්කණ්ඩයි අපට ණය මත්සාලා හොඳට පුරුදුයි එහෙම එපාරම් වෙන්නේ මේ ණයගේ ස්වභාවය බලාපල්ලා නිකන් අයෙක් නෙවෙයි මහානුභාව සම්පන්න පින් ඇති අය. ඒ නිසා උඹලාට මම කරත්ත දොන් දෙනවා, කාසි පණන් දෙනවා, ඇඳුම් තලඳුම් දෙනවා. මේ නාගේ අතහරදා බලලා ඔබ වහන්සේගෙන් සෑහි ලැබෙනවා නම් අපි අතාරින්නම් කියලා මේ කිසිම කරුණාවක් නැතයි අසල්ලා කකුල අදින්න පටන් ගත්තා දීවාලාර වෙලෙදා ගවිද එහෙම කරන්නේ නැහැ විදාල වේදනාවක් කියලා පිළියක් කරලේ නිමිතලේ වැර කෑලි කෑලි කපකපා කතු වේර කෑලි කෑලි කපකපා වෙන් කරලා මේ සතානන් වහන්සේට කිව්වා දැන් යන්න හොඳයි මෙතන ඉඳපා මේ වැස්ස අල්ලා ගන්න පුළුවන් ඉතින් අප මහ බෝසතාණන් වහන්සේ ආලාර වෙලෙන්දාගේ කන්දේ වගුරුන් බලලා නාග භවනයේට ගොස් ඊළඟට ආලාර වෙලෙන්දා ගංගා ළඟින් ගංගා ඉස්තර වෙලා දිව්‍ය පිරිසක් වාගේ දිව්‍ය ශරීර ඇතුළේ මහ පිරිසක් ආවා. දැන් අර නයි ශරීරයේ නෙවෙයි. දැන් දිව්‍ය ශරීර බොහොම ලස්සනයි. ඉතින් මේ සංගබාල නාගද කියනවා මේ ආලාර වෙලෙන්දාට මගේ පියා නමුත් නුඹමයි මගේ මෑණි නමුත් නුඹමයි මගේ යහනිවානෝත් මමයි මාව දුකින් ගලවා ගත්තේ නුඹමයි ඒ නිසා මට කළ උපකාරයට මං උපකාරයක් කරන්ද දැන් නාග භවනේට මම එක්ක යන්න ඕන ඉතින් ආලාර වෙලෙන්දා කිසි බයක් තත්යක් සිටුනේ ආලාර වෙලෙන්දා නාග භවනේට ගියා නාග භවනේට ගියා මේක මහ පුදුම ආශ්චර්යයි රත්තරන් විමාන නැනි විමාන නැනි කුඩු නැනි මේක රත්තරන් කුඩු රත්තරන් මේක මේ රත්තරන් වහන්සේ මේවා මහරහතයා. ඉතින් අර සතු මන්නේ රත්තරන් පුදුවා කුරාදි වෙන්න තිබ්බා. දීපේ භෝජන හා සමාන මිහිරි රස ඇති කෑමගෙන තිබ්බා. තවත් ධර්ම වලේ සාකාර ලක්ෂණ පළතුරුදස් දැක්විහි දෙනවා. වතුරේ සුවඳ විහිදෙනවා. ඉතින් මේ ආලාර බෙදෙන්දා පුදුමයටපත් වුණා. ඉතින් දැන් කතා කරනවා සංඝපාලනා රජුගේ ඔබ වහන්සේ මේ තරම් සැප ඇති මේ තරම් ආනුභාව නිබ අර දත්තාන් 16 දෙනාගේ සතු අර අරටි වින්දලින් පහර ලැබුවේ අර තරම් දුක්ඛින්නේ ඒ අයට බය වෙලාද විස දත මුලට ආවේ නැද්ද එවුන් දතුනේ මොකද ධර්මයෙන් කතා කරන්නේ පා සතන් මේ සතන්ච ධම්මානි සුචිත්තානි බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා ශාන්ති මෛත්‍රී කියන මේ ಗುಣ පහ උසස් කොට උන්වහන්සේලා දේශනා කළා. ජීවිතයේ ගියත් මේ ಗುಣ පහ නොකඩා රැකිල්ල ගුණවන්තයාගේ ස්වභාවය හැටියට උන්වහන්සේලා ප්‍රකාශ කළා. ධර්මයෙන් මේ සීල සමාධි ප්‍රඥා ඥානයි මෛත්‍රී කියන මේ පහට ಗುಣ පහක් කියනවා. මේවා ගුණ කියන්නේ හොඳ ඒවා කියන එකයි. යම් කෙනෙක් ළඟ හොඳ ඇතනම් එයා හොඳ එක්කෙනා ගුණවන්තයා. එයාට ප්‍රතිඵලයේ දෙවි ගුණ සුලංකප ලබනවා. අගුණ කියන්නේ නරක ඒවා නරකේ ඇතිේ කියන නරකේ කියන අගුණ වංශයා කියන ඒවායේ ප්‍රතිමල් නිරේදී සංපේතාදී දුක්ඛේතන වල උපදවනවා ඒ නම් බලන්නේ ගුණේ තමයි සීලය එතකොට අන්ත හිංසාවක් පීඩාවක් නොකරන්නේක ගුණයක් අන්ත හිංසා පීඩා කරන්නේක අගුණයක් සතුන් නැරීම අගුණයක් සතුන් නැරීමෙන් දෙවීම ගුණයක් සොරකම් කිරීම අගුණයක් සොරකම් කිරීමෙන් දෙවීම ගුණයක් වරදවා හැසිරීම අගුණයක් වරදවා හැසිරීමේ දේවීම ගුණයක් දෙවිවීම අගුණයක් මොලකීමේ දේවීම ගුණයක් හේලාන්ති අගුණයක් හේලාන්ති දේවීම ගුණයක් අනි ධනි දෙතින් නින්දා අපහාස පරිද වචන කීම අගුණයක් මේ පරිද වචනේ දේවීම ගුණයක් ඕපාදු පානම්මයන් දැකගෙන දේවල් සදා කීම අගුණයක් ඒ දේවීම ගුණයක් මේ මේ අංගමත වහන්සේලා දේශනා කළා නිරන්තරෝකාහිත භූමිති ගදක්වාගේ අවුස්සාගෙන වැඩක නැති පාප ධර්මයන් අරමුණු කර කර හිත හිතා ඉන්නේක අගුණවන්තයාගේ ස්වභාවය. විචාර අරමුණක් හිත හිතා ඉන්නේක ගුණවන්තයාගේ ස්වභාවය. මේක හොඳයි මේක නරකයි මේක කුල මේක අවුකියා තේරුම් අරගෙන ජීවත් වූ ගුණවන්තයාගේ ස්වභාවය. මේ මේ ಗುಣ අගුණ පිළිතර කිසිවක් අවබෝධයක් නැත්නම් මෝහයෙන් ජීවත් වෙන එක අගුණවන්තයාගේ ස්වභාවය. සදා ගැනීම අගුණවන්තයාගේ ස්වභාවය. ඉරසීම ගුණවන්තයාගේ ස්වභාවය. අනේකේ සතරම්පත් නසල චේතනාව අගුණවන්තයාගේ ස්වභාවය. අනිත සැපරින මෛත්‍රිය ගුණවන්තයාගේ ස්වභාවය. මේ කාරණා තප්පීද සමාධි ප්‍රඥා ශාන්ති මෛත්‍රී මේ පහේ තේන්නේ. එතකොට මේ අන්දමට අන්නේ ගුණවන්තයා ගුණ රකින්න ඕනේ. අගුණවන්තයා අගුණ කළාට ගුණවන්තයා ගුණ කරන්න හොඳ නැහැ. ඒ මොකද කාරණේ කහල ගොඩට කහල ගැතුනාට කිසි වෙනසක් නැහැ. නිමිති වලට කහල ගැතුනොත් ඒක විචාර භාගයක්. අගුණවන්ත අභිනතලාට එයා ස්වභාවයෙන් අගුණවන්තයි. නමුත් ගුණවන්ත අගුණ කරන්න හොඳේ නැහැ. ගුණවන්තයා ගුණයක් කරන්න ඕනේ. මගේ ස්වභාවයේ සැපදිනේකයි, කපුලේ ස්වභාවයේ විදවන්නේකයි. මන කපුව වේද හොඳේ නැහැ. ඒක නිසා වැද්දන්ට බය මම ඉඳපාන්නේ. මගේ ආනුභාව මම දෙන්නන්ද ගියා නම් මට තරහ එනවා. ඒක මොන ඉක්ම පාරේ වාත වේගයෙන් ඕන 10000 දෙනා හලු කරන්න මට විශේෂ වාතයක් යවන්න පුළුවන්කම තිබුණා. නමුත් මා නිහතමානී වුණා උදව් වෙන්නේ බැරි වෙලාවක් මගේ ආනුභාවයේ තේරෙන්න ඕනේ කියලා මම හිත වාසියක් අනුබලන් දාසරගෙන හලු වෙනවා මට දෙන්නේ මොකද මගේ ජීවිතේ පාරමිතා කියලා කීයක් දැනුණා වෙනත් නැති වෙලා ගියා මම නරකෙක් කෙනෙක් බවට පත් වෙනවා නමුත් මම නිහතමානී දෙවියෝ කරලා නිසා මම දස පාරමිතා පුරා ගත්තා මට ගඟ පාර නිසා බිඳුණා ඒ අය පව් පුරවා ගත්තා ඒ සංගම් නිසා මේ දුර පුරවා ගත්තා මගේ තරහක් නම් ඔවුන් මට වැරදි කළා කියලා නම් හිතන්න ගියේ නෑ මට කලේ යහපතක් කියලායි මම හිතුවේ නාග ලෝකේ මට බොහොම සැප තිබුණා නමුත් මට ඒ සැප අතහැර දාලා මම මිනිස්සුන්ට ඇවිල්ලා මේ නිදීමේ සම්පාරමිතාවයි මගේ සම්මත් දේ නාර දන් දීමේ දාන පාරමිතාව පිළුණා ඒ වාගේම දැක්කන් කරදර කරන වෙලාවේ මම කොයින් කොයින් නඩුවේ නෑ මම දැක්ක කලේ නෑ හිංසාවක් පීඩාවක් නොපිළිනේ තීර පාරමිතාවක් තිබුණා ඉතින් ඒ පාරමිතාවට බාධක පාප විපෞරි සුබින්ද නොදී මේ පාරමිතා පිරෙන අන්දමට හොඳ හිත් උපදින හැටියට නිවනින් කලකලා හොඳ හිත් උපදවා ගැනීම පාරමිතා කුසල් පුරා ගැනීම ප්‍රඥා පාරමිතාවයි ඒ මොහොතේදී බලවත් උත්සාහයෙන් මම පාරමිතා පුරාගත් ඒ නිවිජ පාරමිතාවයි මම තරහ එන වාරයක් පාසාම මම තරහ දුරු කරන අදහස් ඉස්ලාමික තරහ ගැන අදහස් කියන මේ රද්දෝ ඇයි මට මේක කරන්නේ කියලා හිතෙන්නේ ඒ රද්දෝ කළ යුත්තක් මේ කරන්නේ මට උපකාරයක් මේ කරන්නේ උදව්වක් මේ කරන්නේ තරහ එන දෙයක් නැතුව ඉවසන්න ඉවසීමේ පාරේදා පුරන්දර නිකන් වෙලාවට තරහ නිසා නෙවෙයි ගුණය කියන්නේ අගුණයක් වෙන්න ආපු වෙලාවට අගුණේ දුර වෙලා ඒ ගුණේ රකින්නානම් තමයි පාවිතා වෙන්නේ ඒ නිසා තරහක් කියන දෙයක් ඇවිල්ලා ඉවසීමයි පාවිතාව තරහක් කියන දෙයක් නැතුව ඉවසන්නේක පාවිතාව නෙමෙයි ඒ නිසා දැන් මට තරහක් කියන වෙලාව ආවා දෙවන් තරහ දුරු කරගනිමින් මං සාන්ති භාගනිකා පුරාණෝනේ කියලා මම හිතුවා මිස මට මේ අය කරදර කරනවා කියලා මම හිතක් සාන්ති පාරමිතා පුරා ගත්තා. ඒ වගේම මම සීලය කඩා ගන්නෙ නෑ. මම මේ දානේ දීපු ශරීරයට ඒ දෙයක් කළත් මම කොහෙද හිතාවක් කරන්නේ නෑ කියලා මම හිතුවා නම් ඒ තොරණුව කඩ නොකරම සතේ පාරමිතාව සම්පූර්ණ කළා. මම පුරාණ හිතාපු දිනේ උදකින් අරිස්ථාන පාරමිතාව පිළිවා ඒ 16 දෙනා ගැන 16 දෙනාටම සපත් වේවා යහපතක් වේවා දුකක් නොවේවා සතරයක් නොවේවා කියලා මං හිතේ මෛත්‍රී පාරමිතාව පිරුවා මගේ හිතේ බයක් ඇති ගැනීමක් වෙනසක් ඇති නොකරගෙන සමව හිත කියාගෙන උපේක්ෂා පාරමිතා පිරුවා පුතේ මට මේ දස පාරමිතා පුරා ගන්න පුළුවන් වුණා මගේ අනුභවයේ පෙන්වන්න ධ්‍යාන දස පාරමිතාවලු නෑ කියලා කදෙනා මට ඒවා ගුණ පුරා ගන්න බැරි වෙනවා බයට හිතා නෙමෙයි. මේ දැන් මම ගුණ පුරා ගත්තා. මේ ගුණ පුරා ගන්නයි පුතේ මම එහෙම හිතියේ කියා ආලාර වෙලෙන්දාත සංකපාලනාවල අපමහ බෝසතාණන් වහන්සේ කාරණා ප්‍රකාශ කළා. ඔබ වහන්සේම කවියක් නිසා මේ ආකාරයෙන් සිත සමාදම් වෙනවාද? පුතේ මම කීගත්තේ මිනිස් ලෝකෙදින අදහින් මිනිස් ලෝකෙදින ප්‍රාර්ථනා කරගෙනයි. දැන් ඇයි ස්වාමීනි බලංග හොඳයි මේ නාග ලෝකේ සතු මිනිසුන්ට මේ වාගේ රත්තරන් දේවල් නැති දේවල් සත්තරන් සුදු සත්තරන් මේක සත්තරන් භාජන මේවා මිනිස්සු සත්‍යයන්ද නැහැ මේ තරම් ලක්ෂණ දුරද විදෙන ජලය නැහැ මේ වාගේ උද බලතුරු උදස් නිදෙන ගස් නැහැ මේ තරම් සබ සම්පත අතර දාලා ඇයි වහන්සේ මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ මුදේ මම නිතරව ප්‍රාර්ථනා කරන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි ආලාර නායනත්ත මනුෂ්‍ය ලෝකා සුද්ධීත සංවිද්‍යති සංයමෝත දරුව මනුෂ්‍ය ලෝකේ තමයි බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා පහළ වෙන්නේ වෙන තැනක පහළ වෙන්නේ නැහැ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ සෛත්‍ය දාගොබයි ලැබෙන්නේ විරුද්ධවයි ලෞකිකා බුදුවරු බුදුන මහ බෝධන මහ බෝධි මහන්සේ ලැබෙන්නේ විරුද්ධවයි ත්‍රිවිධ සෛත්‍ය ලැබෙන්නේ බුදුන් පිරිනුවීමෙන් පස්සේ විරුද්ධවයි විසු විසුනි විපාසක විපාසිකා කියන ගුණ කුල දිවන පිරිස ලැබෙන්නේ විරුද්ධවයි මේ ධර්ම අහංග ලැබෙන්නේ ලෞකිකා බුදු කෙනෙක් දෙතර දුරාසු දහසක් ධර්ම සංග්‍රහ ගන්න ලැබෙන්නේ විරුද්ධවයි ඒ නිසා දුර පුරාන්න පුතේ මිනිස් ලොව මිස වෙන තැනක බෑ. නාග ලෝකේ දුර පුරාන්න බෑ. මිනිස් ලොවයි දුර පුරා ගන්න පුළුවන්. මම මේ මිනිස් ලොව ප්‍රාර්ථනා කර අහංච ලද්ධාන මනුස්ස යෝනි පාහාමි ජාති මරණස්සාන්තං. මම මිනිස් ලොව ඉපදිලා පාරමිතා පුරාගෙන සූවිසි අසංඛ්‍යාත් සත්‍යයන් ප්‍රදාන අනන්ත සත්‍යයන් සංසාරයෙන් ගලවලා මම දන් පාදිතේක පරිවාණේ පිරිනිවන් පාලා මොක්ෂ පුරේට යන්තයි ධාතුව මම දෙවිච්චේ පතාගෙනයි මේ නිර්ලෝ බිල්ලා බිල්ලාච්චේ එතෙන් යාලාර වෙන් දානවා මේ සප ලැබි ඔබ වහන්සේට මොන හේතුවක් නිසාද කවුරුවත් දීප දකයක්ද නැතිකෙන කවුරුවත් දුන්නා නෙවෙයි මම බරණක් නිවර නිර්ලෝව නිර්යෝගණන් රජවෙන්න කාලේ දස දාන වස්තු දන් දුන්නා ආහාර දන් දුන්නා, විභා සංසිඳන පාන වර්ග දන් දුන්නා, වස්ත්‍ර දන් දුන්නා, මුද පෙරෙත් හැරවි දන් දුන්නා, තෙල් මල් දන් දුන්නා, සුවඳ බිලවුන් දන් දුන්නා, සහන් උපකරණ දන් දුන්නා, දේවල් ආවාස දේවල් දන් දුන්නා, මං ගතදාන වස්තු දන් දුන්නා. ඒ මුතලේ මත මේ නාග භවනේ මේ සබ ලැබුණේ. ඉතින් ඊළඟට ආලාර වේදා කියනවා දැන් ඔබ වහන්සේගේ බණ වලින් මං කාරණා තුනක් ඉගෙන ගත්තා ඔබ වහන්සේ කීවා මම දසදාන වස්තු දන් දීමෙන් මට මේ මහා ආනිභාව සම්පන්න සැප ලැබුණා. එතකොට කර්ම නිසා විපාකේ මට දැන් අවබෝධ වුණා. මේ ඊළඟට ඔබ වහන්සේ වදාරනවා මේ මනුෂ්‍ය ජීවිතේ පිට කලයි පවතින්නේ. එක බණපදයක් ඔබ වහන්සේ වදාළා. ඒ නිසා මනුෂ්‍ය ජීවිතේ පිටයි පවතින්නේ කියන එක දෙවෙනි කාරණේ. මේ එතකොට දැන් මට වැටුණා කර්මයේ සාවිපාකේ වැටුණා. මිනිස් ජීවිතේ తాවකාලික භාගත වුණා. පින්කරන්න මිනිස් ලෝකයට අන්තයට බැරි බව මේ කාරණා තුන දැන් මට වැටහුණා. ඒ නිසා ස්වාමී මම යන්න ඕනේ හිමාල වනයේට භාවනා කරන්න තාපස කවිද්දේ පැවිදි වෙලා හොඳයි පුතේ කියලා බුතතාණන් වහන්සේ තාපස පිළිකර සූදානම් කරලා ඒ හිමාල වනයේ භාවනා කරන්න විදියට පිළිවෙල සකස් කරලා බුතතාණන් වහන්සේ ආපසු ගියා. ආලාර තාපස තුමා කයක් භාවනා කරලා පංචා විඥා අෂ්ඨ සමාපatti පදලාගෙන මරණ ජීවර ඉගෙනට ගියා. වැඩලා කෞරේදා පිළිපාතේ රාජමාර්ගාවට ගියා. රජුගේ දකුණු ගමන් පැහැදුනා. පැහැදිලා ගන්ධල ආරාධනා කරලා උතුමහා තරයට කඳවාගෙන ගොත් අපි පනවා දන් දීලා ගඳ දැරුවා ස්වාමීන් ඔබවහන්සේගේ දුක් සම්පත් ධන සම්පත් ආදී බෝධක කුලද්දී ඇයි මේ මහණුනේ එතනදී ආලාර වෙන්දා කියන ධර්මම මහල වෙන්න හේතුව මට නාරජ්ජුරුවන් සම්මුණා සංකපාලන නාරජ්ජුරුවන්ගෙන් බණහලා මට මේක පැහැදිලිමක් ලැබුණා ඒ නාරජ්ජුරුවෝ කිව්වා මට මම මිනිස්සුවදී දසදාන වස්තු දන් දීලා ඒ දිනේ මට මේ නාග භවනේ මේසා විශාල සැප ලැබුණා. ඊළඟට මානසික ජීවිතයේ ටික කාලයි පවතින්නේ බොහෝ කාලයක් පවතින දෙයක් නෙමෙයි. කියලා උනන් ඊළඟට මානසික ලෝකේ තමයි සිතනඳ පුළුවන්. මේ කාරණා තුන අතිච්ච ගමන් මම කල්පනා කළා. එතකොට ජීවිතයේ ප්‍රධාන ප්‍රතිඵලය තමයි කීතාවයක් කරගන්නේ. ඒ නිසා මම සිත කරන්න ඕනේ කියලා නාරජ්‍ය වහන්සේ වන්දනා මොනාර වනයේ අරිත් මං තාපසයි දේශාවි දිනුනා එතන විතර බලන සැලෙතුමා ප්‍රකාශ කරනවා අත්තා හරේ තේවි සබ්බා සපන්න මේ බෞද්ධතාවේ බෞද්ධාන කිංචිනෝ මේ උපවාහන්සේ මං දැක්කා නාගද්දිවාගේ ගුණක් දැන් හරුවා අත්තා හරේ තේවි සබ්බා සපන්න යෝජනාවට නිරෝධ පරලෝකී තව කියාගෙන ඥානවන්තේ කාශ්‍රය කරන්න ඕන. බහුසුත ධන උදක් කෙනෙක් කාශ්‍රය කරන්න ඕන. බහුතාන කීර්තිනෝ බොහෝ කාරණා දන්න කෙනෙක් කාශ්‍රය කරන්න ඕන. ඉතින් දැන් මට ඔබ වහන්සේ ලැබුණා. ඔබ වහන්සේගෙන් බණ අහන්න ලැබුණා. මෙනිසා කාහාමි පුඤ්ඤානි අනප්පකානි ඔබ වහන්සේගේ වචන අනේ මට රැඳුණා කිං කිරීමේ වටිනාකම. ඒ නිසා මම අද පටන් දී කරන්න මට හිතක් පහළ වුණා. ඉතින් ආලාර ගෙලින්දත් මේ කලෙක් බව අවවාද කරලා ගියා. ලෞතිරා බුදුරජාණන් වහන්සේ ලෞතිරා බුදු බවට කන්නේ වදාරලා දේශනා කරන මහණෙනි ආලාර ගෙලින්දානම් සාහි පුත්‍රස්තරියන් වහන්සේයි. බලන රජනන් අනුගමනා කෙරුණු වහන්සේයි. සංසපාල නාරදනන් දැන් ලෞතිරා බුදු මාම වේදයි කියා චතුස්සත්ත්‍ය ගලපා සංසපාල ජාතක ධර්ම දේශනා නිමාවදාලා. මේ අංගමත උන්වහන්සේලා අතර නිත්තම් මද්ධාසේ පවතින ඒ දීසක අතහර ගැනීමේ බලය පවතින නිසා ආහාර නාග භවනේ සප සප අතහර දාලා උන්වහන්සේ සිහි කරන්න පාරමිතා පුරන්න මිනිස් ලෝකෙට වැඩි ඒක නිත්තම් මද්ධාසේ ඒක මද්ධාසේ කියන්නේ බොහෝ දෙනා සමග එකතු වෙලා নানা දේවල් අනම්මනන් කතා කර කර ඉන්නේ නැතුව විරේතුව ඉන්නේ අදහස පරිවේකජාතේ අලෝභච්ඡාසේ කියන්නේ සාදි පණිවිඩකනම් නෑදෑ මිත්‍රාදීන් ගැන ආසා කිරීමේ ආදීනව සහ ඒ ආසාන පිළිමේ ආනිසංස හිතමි. අකරණ යන සංකම්පා දාපු උපකාරයක් වශයෙන් දන් දෙන්න ඕනේ. ගුණවත්තුන්ට ගෞරව දෙකදවිය දන් දෙන්න ඕනේ කියන අදහස දිරේ කර ගැනීම අලෝභච්ඡාසයයි. අදෝසජ්ජාසේ නම් තරවා ගැනීමේ ආදීනව නිකරන්නේ. තරහ නොගැන්වීමේ ආනිසංස මෙනෙහි කරමින් කවර තරම් කෙනෙකුගේ වරදක් වුණත් ඒවාට තරහ නොගෙන තරහ අරගෙන මේ සැප ලබන්නට බෑ තරහ දුක් ලබන මාර්ගයයි තරහෙන් වෙන්වීම සැප ලබන මාර්ගයයි මේ කාරණා දෙක දැනගෙන ආදීනව ආනිසංස මෙනෙහි කරමින් කවර තරම් කෙනෙකුගේ වරදක් වුණත් ඒකට තරහ නොගෙන ඉවසමින් හැම දිනකටම සපක් වේවා කියන මෛත්‍රී අදහස ඇති කර ගැනීම අදව සංජාතයයි අමෝහජාතේනම් අවබෝධයක් ඇති ජීවත් වීම අදහසයි මේ මේ කළ යුතු මේ මේ නොකළ යුතු මේ වචනේ කිය යුතු මේ වචනේ නොකිය යුතු ආදී වශයෙන් කළ යුතු නොකළ යුතු හොඳ නරක තේරුම් අරගෙන ජීවත් වීමේ අදහස අනෝමජ්ජාතයයි නිසරණජ්ජාතය නම් කාම භව රූප භව අරූප භව කියන මේ තුන් භවයේම සපක්න ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කොයිතරම් සබලකුවා කියන්න හොදක නැති වෙනවා මේ සංඥා නාසඤ්ඤාති අතුහාර දහසක් කල්ප මම සබ ලැබුණා යම් කිසි අවසානයේ මරණ හිතේ සුති හිතේ සැපිවල වෙනවා ඒ නිසා මේ ඊළඟට දුකටපත් වෙනවා ඒ නිසා සංසාරයේ හොඳ නැ නිවන සැපයි කියලා සසරින් ඉක්මන අදහස ජීවු කර ගැනීම නිස්සරණ ඥාතයයි. මේ අංගමර තමන් වහන්සේලා අනවරාකර සංහිතාවේ සාරා සංකල්ප ලක්ෂේ බැගින් අදා සංකල්ප ලක්ෂේ බැගින් දෝරදා සංකල්ප ලක්ෂේ බැගින් ලෞතුරා විභව පතන මහ බෝසතාණන් වහන්සේලා මේ ගුණ පුරුදු කරලා ගුණ පුරුදු කරලා ගුණ පිටක් බවට පත් වූ මහෝත්තමයන්න් වහන්සේ තමයි ලෞතුරා සමා සම්බුදුරජාණන් වහන්සේ. මුළු රඟයක් මොන පැත්තෙන් ජීවේ කරනවත් පැණිරහතේන්න වාගේ. මුළු ගුලියක් මොන පැත්තෙන් නාටේට ලංකනත් මුල දැනෙන්න වාගේ. ලෝකුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වූ මොහොතේ බුදුන් බුදුන් කියා ශ්‍රද්ධාවෙන් නමසිතුවා. ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත්තියක් මේ යම් රූප සම්පත්තියක් මෙහි කළත් උන්වහන්සේගේ ගුණකාය සම්පත්තියක් මේ යම් කිසි ගුණයක් මෙහි කළත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තන පවා ගන්නේ පිළිගල අනේක කලක් සතර අපාදුකේ මුදවන දෙමු නිමිත්තක ලබා දෙන අමා මහ නිවන් දකින අපමණ මහ පිංකන්දරාවක් අත්පත් වෙනවා උදාහරණයක් වශයෙන් බුද්ධ ධර්මයක රහතන් වහන්සේ එක්තරා අවස්ථාවක මරණාසන්න රෝගීන් වෙලා හිටියා එවන් මේ සංසාරේ බුද්ධ ශාසන වලදී ලෞතුරා බුදුවෙන් දැකලා බුදුගුණාලා දන් දීලා ගුණ පුරාපු මහත්මේ මරණාසන්න ඇදෙන වෙලාවට ගෙදරැත්ත කතා කළා බුදු කෙනෙක් පහළ වුණාලු ආරංචිය ප්‍රකාශ කරනකොට මේ මරණාසන්න ඇදෙන භෝගියාට මේ වචනේ ඇහිලා බුදු කෙනෙක් පහළ වුණා කියන වචනේ ඇහිච්ච ගමන් ඒක හිතන්න පටන් ගත්තා අනේ බුදු කෙනෙක් පහළ වුණා මට දැක ගන්න යන්න ක්‍රමයක් නෑ. දැන් පුළුවන් නම් මම ගිහිල්ලා උන්වහන්සේට දොස් මුළුදී රැඳලා පින් කරගන්නවා. නමුත් මට දැන් යන්න ක්‍රමයක් නෑ. බුදුදෙනෙක් පහළ වෙනවා නේද? බුදුන් බුදුන් කියා නම් ශ්‍රද්ධාවෙන් හිතුවා. ඒ කුඩල ශක්තිය ඒ තරම් දප ලැබුවාද යන බව තමයි වහන්සේ රහත් බවට පරිණිලා වදාරනවා මම. යම් දවසක බුදුන් බුදුන් කියා ශ්‍රද්ධාවෙන් මරණා ගන්න හැඳ ඉඳගෙන මිනිස්සුන්ට කුසලයෙන් සංසගණන සතරපාදුකින් මිදලා දෙනිමිත් සැප ලබලා මේ සාසනය සෞඛ්‍යයෙන් ඒවා අපේ අමාමහ නිවාන ධාතු සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතක අස්තයාට ලැබෙන ආනිසංස විපාක දැනීමයි මේ උදාහරණ කතා ප්‍රකාශ කළේ. මේ අන්දමට බුදුන් දෙවියන් ශ්‍රද්ධාවෙන් නමසිතුවන්ට බුදුගුණයක් මෙහි කළ වුන්ට යම් බුදුන් උදෙසා යඳුමක් පිළිමක් ලැබෙන්නට පවා ඒතරම් ආනිසංසයිපාක ලැබෙයි නම් මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුන් සයගණන් හිතන් වෙලා බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධම්සන් පිළියෙල කරගෙන ජීවමාන විදකමින් වත් පිළිවෙත් ඇතුව පිළිදේ ධෛර්යයන් පවත්නා මෙවන් තනකදී කරනු ලබන උමං උදාර පුරා බලින් දන් ගුරුමන් බලින් ගන්නු තිලුම් බලින් ඒතරම් ආනිසංසයිපාක ලබන්න පුළුවන් අනන්ත කලක් සතර අපාදිති මුදවන දේ විනිශ්චයප ලබා දෙන අර අමා මහ නිවන සාක්ෂාත් කර දෙන අපමණ මහ පින් අන්දරාවක් මහ පින් ධාතියක් අත්පත් කර ගන්න පුළුවන් වෙනවා. එළදීනේ ඉවිල කර තිබෙන ප්‍රණීත ආහාර පූජාව අනන්ත සතර පටන් මේ දත්වාලව පහළනා වූ සවරණා සතර ක්ලේශයන් ප්‍රහීන කළ සතර ක්ලේශයන් ප්‍රහීන කළ චතුස්සත්‍ය ධර්මයන් ප්‍රතිවේද කළ ආතමින් අනන්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී අනන්ත ගුණස්කන්ධයන්ගෙන් යුක්ත අප්‍රමාණ ගණන් බුදු පදේ බුදු මහරතන් වහන්සේලා විදේශා පූජා දේවා ඒ කුසල බලයෙන් නිවන් දක්නතුරු සතර අපායාදී දුකකට පත්නොවි පාප මිත්‍ර සේවනයක් නොලබා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී මිත්‍යා දෘෂ්ටික නොයි ධම්මයක් දෘෂ්ටි බව ලබා පස්සවද සතුටල් පංචානන්තරි කර්මාදියක් ඉරණකේව තිරණෝනි දසපුසාවදස පාරමිතා පංචාභිඥා අච්ච සමාපatti නවමහා විදර්ශනා ඥානාදිය පාරකර ගැනීමේ ශක්තිය ලැබමින් තම තමන් බලාපොරොත්තු වන බෝධිවලි අග්‍ර අමාමහ නිවන් සම්පත් අත්පත් දේවා පියා ප්‍රාර්ථනා කරගෙන මේ වාක්‍ය පූජා පවත්වන්නේ ඒමාගේ ධම්මස්සාමි වූ බුදුරජාණන් වහන්සේ මේ නාම පිළිපදම්ම දුක්ඛ සත්‍ය වන්නේය හේතු උපදවන වන්නේය ඒ දුන්නතනේ